නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශබ්දය කියන ධර්මතාවය මේක සෝත ප්‍රසාදයට කන කියන ඉන්ද්‍රියට සම්බන්ධ වෙලා තිබුණාට ඒ ඉන්ද්‍රිය පිළිබඳව ගොඩාක් ධර්මතාවයන් අවබෝධ කරගෙන සිටියට ඒ කන ඒ කන තුලින් ඇතිවෙනා වූ චිත්ත වීති ඒ නිසා අට ගන්නා වූ ක්ලේශ ධර්ම අද අපට සංසාරයේ ගොඩාක් දුක් විඳින්නට හේතුවක් වෙලා තියෙනවා අපේ කන නිසා භව කීයක් මේකේ උත්පත්තිය ලැබුවද කියලා බැලුවොත් ඒක ගණන් කරන්න ගියොත් අපේ ආයුෂ ඉවර වෙන තරම්. එහෙනම් මේ කන කියන ඉන්ද්‍රිය කරන කොටගෙන ඇයෙනා වූ ශබ්ද පිළිබඳව තවත් අපි පොඩි ගැඹුරු කාරණාවක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ ශබ්දය කියන තරංගය එක්තරා විද්‍යාවක් කියලා. මේ ශබ්ද විද්‍යාව මේ ලෝකේ ආරම්භ කාලයේ ඉඳලාම පවතින විද්‍යාවක්. කිසිම දෙයක් නැති ඉස් අවකාශය කාලයක් තිස්සේ පීඩණයටපත් වෙලා ඒ පීඩණය කම්පණයට බවට පත් වෙලා කම්පණය තුල විසිරුණු ස්වභාවයකින් විසිරීලා යන පරමාණුවටත් වඩා පුංචි තරංග කාලයක් යනකොට නැවත නැවත භ්‍රමණය වීමෙන් ඡය වීමෙන් වේගය අඩු වැඩි වීම නිසා එකක් තවත් එක්ක එකතු වෙලා ඒවා පරමාණු බවට පත් වෙලා පරමාණු ක්‍රමානුකූලවෙන් තවත් පරමාණුත් එක්ක එකතු වෙලා අණුබවටපත් වෙලා ඒ අණු කීප අණුවක් එක්ක එකතු වෙනකොට ආපෝ ධාතුව, පඨවි ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව කියලා සතරමා ධාතු කොටාස නිර්මාණය වෙලා ඒ සතරමා භූත ඒක රාශි වීම නිසා මේ මා පොළවේ සියලුම නාම රූප ධර්මයන් භෞතික සත්ව කොටස් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් මේ කම්පණය තුලම ශබ්දයක් අටහරගෙන ඉවරයි. ඒ කම්පණය පීඩණය බවට තියෙන කාලෙත් ශබ්දයක් ඇති වෙලා ඉවරයි. විසිරීලා යනකොට තවත් ශබ්දයක් නිර්මාණය වෙලා ඉවරයි. එහෙනම් මොකවත් නැහැ කියන තැන එක shabdයකුත් ඒක තුළ අටගත් පීඩණය තව shabdයකුත් ඒ පීඩණය කම්පණයටපත් වෙනකොට තව shabdයකුත් විසිරලා යනකොට තව shabdයකුත් මේ පරමාණු ඒකරාශී වෙලා ඉලෙක්ට්‍රෝන මට්ටමින් කැරකෙන එක shabdයක් පෝට්‍රෝන මට්ටමේ තව shabdයක් නියුට්‍රෝන මට්ටමේ තව shabdයක් එහෙනම් මේ අණුවල ඇතිවෙච්ච මේ shabd විද්‍යාව ශබ්ද හත තමයි සා රී ගා මා පා ද නි කියන මේ ශබ්ද හත එහෙනම් මේ ශබ්දය මේ වස්තු වලට ගැටෙනකොට ලී කෑල්ලකින් ගාකට ගානකොට ගලකින් පොළවට ගානකොට වතුරට ගලක් දානකොට මේ නිර්මාණය වෙන ශබ්දය මේ අණුවල ශබ්දයක් නෙමෙයිද එහෙනම් මේ සෛලවල තියෙන දෝංකාරය නෙමෙයිද? එහෙනම් මේ විදියට බලනකොට මේ ලෝකයේ සෑම වස්තුවක්ම නිර්මාණය වෙලා තියෙන්නේ අණු වලින්. ඒ සෑම අණුවකටම ශබ්දයක් පවතිනවා. ඉලෙක්ට්‍රොනික පරිපථයක් අරන් බැලුවොත් ඒ ඉලෙක්ට්‍රොනික පරිපථවල තියෙන පුංචි පුංචි උපකරණවල තරංගයක් ගමන් කරනවා. ඒ තරංගවල ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් කියනවා කාරණා දෙකක් පවතිනවායි කියලා. එකක් තමයි රස්නය පවතිනවා අනිත් එක ශබ්දය පවතිනවා. ඉංග්‍රීසියෙන් කියනවා heat and noise කියලා. heat එක කියලා කියන්නේ ඒකේ තියෙන උෂ්ණත්වය. noise කියලා තියන්නේ ඒ සියලුම උපකරණ ක්‍රියා කරනකොට ඇතිවෙනා වූ ශබ්දය. එහෙනම් මේ ශබ්දයයි රස්නයයි තමයි විද්‍යුතය කා දමන්නේ. එහෙම නැත්නම් විද්‍යුතය ෂේ කරන්නේ. එහෙනම් මේ ලෝකයේ හැම අණුවක් තුලම ශබ්දයක් තියෙනවා. ශබ්දය කරනකොටගෙන මේ සෛලවල යම්කිසි විද්‍යාවක් පවතිනවා. එහෙනම් මේ අණුවක් පවතින්නේ නිර්මාණය වෙන්නේ කොහොමද කියලා බලනකොට දෙතිස්මා තලයේ පීඩණය නිසා ඒ දෙතිස්මා තලයේම තින තරංගවල එකතුවෙන් තමයි මේ සෑම සංඥා සංස්කාර ධර්මයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ ඇස්වලට පේන සෑම රූපයක්ම දෙතිස්මා තලයේ නිර්මාණයක්. අපි දකින සෑම වස්තුවක්ම දෙතිස්මා තලයේ නිර්මාණයක්. අපට එන සෑම ශබ්දයක්ම දෙතිස්මා තලයේ නිර්මාණයක්. අපට දැනෙන රස වර්ග හතක් වුණාට ඒ රස වර්ග හත නිර්මාණය වෙලා තියෙන්නේ දෙතිස්මා තලයෙන්. එහෙනම් මේ විදියට මේ සෑම නාම රූප ධර්මයක්ම සංඥා සංස්කාර ධර්මයක්ම මේ ලෝකයේ නිර්මාණය වෙලා පවතින්නේ දෙතිස්මා තලයෙන් ඇතිවෙච්ච කම්පණය පීඩණය ඒක රාශි කරගෙන. එහෙනම් අපේ සෛලවල වර්ණය තියෙනවා, ගන්ධය තියෙනවා, රසය තියෙනවා, ඕජාව තියෙනවා. ඒ විතරක් නෙමේ ශබ්දයක් තියෙනවා. මේ කයනොත් තරංගයක් එළියට යනවා. ඒ තරංගයට ශබ්දයක් පවතිනවා. එහෙනම් මේ ලෝකේ පවතින සෑම දෙයක් අරන් බලනකොට ඒ සෑම දෙයක් තුළම ශබ්දයක් පවතින නිසා මේ සබ්බයත් උපයෝගී කරගෙන තමයි මේ සෛල මේ සංසාර ධර්ම මේ නාම රූප භෞතික කියන හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් මේ ශබ්ද හත නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදයට අනුව අපි දකිනවා ඊළම ශබ්දය එක්තරා ස්වරයක් පල්ලයට එනකොට පීඩනයක් පවතිනවා ඇයි මේ අවකාශය වැඩි වෙනකොට මේ පීඩනයක් ඇති වෙනකොට ඒ අවකාශය වැඩි වෙච්ච නිසා තමයි අටගන්නේ. එහෙනම් ඒ අවකාශය වැඩි වෙනකොට අපි දන්නවා දැන් ලිඳක් තියෙනවා. ලිඳේ අඩියේ තියෙන දෝංකාරයට වඩා උඩ තියෙන දෝංකාරය වැඩි. ඇයි අර අවකාශයේ විසිරෙන්න පුළුවන් ස්වභාවය වැඩි නිසා. එහෙනම් අවකාශය තුල තියෙන ශබ්දය ඊළඟට තියෙන පීඩණයට එනකොට ඒක වෙනස් වෙනවා. ඒක දෙවෙනි ශබ්දය. එතකොට ඒ කම්පණයටපත් වෙනකොට ඒ කම්පණයෙන් ඇති වෙන ශබ්දය තවත් වෙනස්. විසිරිච්ච ස්වභාවය තුල තවත් වෙනස්. එහෙනම් අණු වලටපත් වෙලා ඒ වැඩිපුර භ්‍රමණ වේගය, මධ්‍යම භ්‍රමණ වේගය, අවම භ්‍රමණ වේගය කියනකොට ඒක තුල ශබ්ද තුනක්. එහෙනම් ඉලෙක්ට්‍රෝන ශබ්දය, පොට්‍රෝන ශබ්දය, නියුට්‍රෝන ශබ්දය කියලා ඒ මට්ටම් තුනකින් පවතිනවා. එහෙනම් ක්‍රමානුකූලව මේ ශබ්ද එකින් එකට එකින් එකට පල්ලයට එන්න එන්න එන්න වැඩි වෙලා පල්ලයා ශබ්දය ගොඩාක් කම්පනින් කම්පනින් වැඩි ශබ්ද උඩට යන්න යන්න යන්න ඒ වේව්ස් වල ධාරිතාව මනින්න බෑ. අවකාශයේ තියෙන ධාරිතාව මිනි මයික්‍රෝ වලින් ගත්තත් නැනෝ මයික්‍රෝ වලින් ගත්තත් මනින්න බැරි තරම් ඒ තරම් සියුම්. Earth's රින වලින් යන එකක්. එහෙනම් පීඩණයට ගත්තාම ඒක නැනෝ මයික්‍රෝ වලින් මිනි මයික්‍රෝ වලින් අපිට මයින්ඩ් පුළුවන් කොච්චර හර්ට්ස් තියනවද කියලා. එහෙනම් ඒක කම්පණයටපත් වුනාම අපිට පුළුවන් මයික්‍රෝ හර්ට්ස් වලින් ඒක මයින්න. ඒක නැවත විසිරීලා යනකොට තීරිය තරංග සම්‍යක් තරංග කියලා ඒ ඒ තරංග වලට අනුව හර්ට්ස් වලින් අනින්න පුළුවන්. හර්ට්ස් එකේ ඉඳලා 20000 20000 ඉඳලා 40000 40000 ඉඳලා 80000 ඒ විදිහට අපිට අදන්න පුළුවන්. එහෙනම් ඒක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා එනකොට ඒ නියුට්‍රෝන කියලා එනකොට අපි කියනවා මේක මෙගාහර්ට්ස් කියලා. එහෙනම් නැවත මේක ප්‍රෝටෝන මට්ටමට එනකොට අපි කියනවා මේක ජිගාහර්ට්ස් කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන වලට එනකොට අපි කියනවා ටෙරාහර්ට්ස් කියලා. ඒකයි ඉලෙක්ට්‍රෝන ධාරිතාවෙන් යම්කිසි දා පුපුරනකොට කන් අඩි පැලෙන්නේ. හොඳ ලස්සන තට්ටු දෙකේ ගොඩනැගිලි දෝවිලි වාගේ විසිරලා යනවා. හැම දෙයක්ම වැලි වාගේ ගලාගෙන යන මට්ටමට පොළවට තිබ්බාම ඒක විශාල ලිඳක් ඈරෙන තරම්. ඇයි මේ ඉලෙක්ට්‍රෝන ධාරිතාව වැඩි ටෙරාහර්ට්ස් වලින් තමයි ඒකේ ශබ්දය තීරණය වෙන්නේ. ඒක දරන්න බෑ. ගස් පොපුරනවා, මිනිස්සු කෑලි වලට කැඩිලා යනවා, ඉන්ද්‍රියන් 32 32 ආකාරකින් විසිරලා යනවා. එහෙනම් මේ ශබ්ද විද්‍යාව මේ ලෝකයේ පවතින ක්‍රමවේදය අරන් බලනකොට ඒක උඩ ඉඳලා පල්ලෙහාට එන්න එන්න එන්න මට්ටම වැඩි වෙලා වැඩි වෙලා තිනවා වාගේ මේ කයෙත් මේ ශබ්ද හත පවතිනවා. අපි දන්නවා අපේ කොඳුයට peeliya පීටලා තින්නේ සුසුම්නාවේ ඉඳලා. එහෙනම් මේකේ චක්‍රාස් කියලා කියනවා, ස්නායු පද්ධති කියලා කියනවා. ඒ ස්නායු පද්ධති වලට ශබ්දයක් තියෙනවා. එහෙනම් අපේගේ ප්‍රාණ ධාතු තියෙන අපේ ප්‍රාණ ධාතු තියෙන කෝෂයට එක ශබ්දයක් තියෙනවා. මූත්‍රාශය කියන ඒ වතුර එකතු කරලා තියෙන ඒ ග්‍රන්ථියට සබ්දයක් තියෙනවා. පෙකිනිවැල කියන ග්‍රන්ථියට සබ්දයක් තියෙනවා. අග්නියාසයට සබ්දයක් තියෙනවා. අදවතට සබ්දයක් තියෙනවා. උගුරු දණ්ඩට සබ්දයක් තියෙනවා. පිටිඋටරි ග්‍රන්ථයට සබ්දයක් තියෙනවා. ඉසමුදට සබ්දයක් තියෙනවායි කියලා මේක කය තුලත් ශබ්ද අටකට වෙන් වෙලා තියෙනවා. යෝග භාවනාවල මේක චක්‍රා 7යි කියලා කියනවා. වෛද්‍ය විද්‍යාවේ ස්නායු පද්ධතිය එහෙම නැත්නම් ග්ලෑන්ඩ් අතයි කියලා කියනවා. එහෙනම් මේ විදිහට මේ කය තුල පවතින ශබ්දය ඇයි මේ ශබ්දය නිසා මේ කය මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියලා බලනකොට සෑම සෛලයක්ම අරන් බලනකොට ඒ සෛලය නිර්මාණය වෙලා තින්නේ ක්ලෝරසෝම් 46කින් ඒ ක්ලෝරසෝම් නිර්මාණය වෙලා තින්නේ DNA RNA වලින් ඒ DNA RNA නිර්මාණය වෙලා තින්නේ ඥාන වලින්. එහෙනම් මේ ඥාන වල තියන්නේ ඔක්කොම පරමාණු වාගේ තොරතුරු. මේ තොරතුරු හැම එකක් තුළම shabdයක් පවතිනවා. අපි දන්නවා මේ ක්ලෝරසෝම් 46 ගත්තාම ඒ ක්ලෝරසෝම් 46කින්ම හැම එකක් තුළම DNA RNA එකක් තියෙනවා. ඒක තුළ අනුගත වෙච්ච ඥාන මිලියන ගණන් තියෙනවා. එහෙනම් මේ එක ක්ලෝරොසෝම් එකක් ගත්තාම 46න් එකක් ගත්තාම ඒ එක ක්ලෝරොසෝම් එක ඇතුළත තියෙන DNA RNA ගත්තාම ඒ DNA RNA ලණුවක් වාගේ ඇඹරිලා තියෙන්නේ ඒ ලණුව වාගේ තියෙන පොටවල් දෙක සම්බන්ධ වෙලා තියෙනවා කණු වාගේ එතකොට මේ තියෙන DNA RNA එක නිර්මාණය වෙලා තියෙන ජාන වලින් නම් ඒ ජාන මිලියන ගණන් තොරතුරු උසුලාගෙන ඉන්නවනම් ඒ තොරතුරු වල මොනවද තින්නේ ශබ්ද, වර්ණ, ගන්ධ, රස, ඕජා, ස්පර්ශ. එනම් මේ අත් ආකාරයෙන් ක්‍රියාත්මක වන ස්වභාවයක් සලායතන වලට කර්මයක් වශයෙන් පරිසම් දෙන්න පුළුවන් ස්වභාවයක් ආයතන අයතුලින් ක්‍රියා කරවන්න පුළුවන් ස්වභාවයක් තමයි මේ තොරතුළු වල ගබඩා වෙලා තියෙන්නේ. එහෙනම් මේ තොරතුළු වල තියෙන සියලෝම කරුණු කාරණා ටික විමසලා බලනකොට එක සෛලයක් තුල එක ක්ලෝරෝසෝමයක් තුල එක ඥාන තොරතුරක් තුල තියෙන කාරණාව බැලුවාම භවයක් ගානේ දුක් විඳින්න හේතු භවයක් ගානේ සැප විඳින්න හේතු එහෙනම් මේ ධර්මතාවය නිර්මාණය වුණේ කොහමදයි කියලා බලනකොට මේ සෛල ඇදෙනකොටම සබ්දයෙන් වර්ණයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ඕජාවෙන්, ස්පර්ශයෙන් කියන මේ කර්මතාවෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් මේ shabdය කරනකොටගෙන මේක තුල තියෙන කරුණු අපට නිරෝධ කරන්න නම් තවත් shabdයක් දෙන්න වෙනවා. හේතුව වතුර අපිරිසිදු නම් තව තවත් වතුර දැම්මාම ඒ වතුරේ ධාරිතාව වැඩි වෙනකොට අපිරිසිදු භාවය අතුරුදාන් වෙලා පිරිසිදුභාවය ඇවිල්ලා ඊට පස්සේ අපට බොන්න පුළුවන් තත්ත්වයට එනවා. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම ඒ දේ තුලින්ම නිරෝධ කරන්න පුළුවන් නිසා අපේ කයට අපි ශබ්ද වලින් කර්ම එකතු කරලා තියෙනවා. මේ කර්ම තැම්පත් වෙලා තියෙන මූලික ගබඩාව තමයි සෝත ප්‍රසාදය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපට ඇවිච්ච දේවල්, ඇවුණු දේවල්, උවමනාවෙන් ආගත්ත දේවල් කියන මේ සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක්ම මේ සෝත ප්‍රසාදය තුල තැම්පත් කරගෙන නැවත නැවත අපි මේක සවසව ශ්‍රවණය කරනවා නැවත නැවත ඒ එක ක්‍රියාත්මක කරවලා කර්ම හදලා ජාති ජරා භව දුක්ඛ දෝමනස අදා ගන්නවා එහෙනම් මේ අවිද්‍යාව නිසා අටගන්න සංස්කාර නැති කරන්න විද්‍යාවෙන් අටගත්ත සංස්කාර මේකට ගබඩා කිරීමේ අවශ්‍යතාවය ඇති වෙලා එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ මේ ශ්‍රෝතය කියලා කියන මේ ශබ්දය කියන එක මේ කය තුල පවතින ශබ්ද හත විශ්වයේ පවතින ශබ්ද හත එහෙනම් ඒ ශබ්දයෙන් මේ ශබ්දයටත් මේ ශබ්දයෙන් අර ශබ්දයටත් දීර්ඝකාලීනව ගනුදෙනුවක් ක්‍රියාත්මක වෙනවා. එනම් මේ shabdය තුලින් අපි අසත්පුරුෂ දේවල් එකතු කරලා ලෝභ සාගත, ద్వේෂ සාගත, මෝහ සාගත, වෛර සාගත රාගික දේවල්, කාමුක දේවල් ඕනතරම් මේකට ගබඩා කරලා එහෙනම් කවදාවත් රාගික දේවල් ආලා නැති කෙනෙකුට රාගික දේවල් කතා කරනකොට විරුද්ධ වෙනවා. අනේ මොනවද මේ කැත කතා? මොනවද මේ කතා කරන්න වෙන දේවල් නැද්ද? ඇයි මේ වගේ දුස්්‍ය දේවල් කතා කරන්න කියලා එයා ඒ කතා කරන කෙනාට අවවාද කරනවා. හැබැයි රාගික දේවල්ට ගොඩාක් කැමති කෙනා කන් දෙක හැරගෙන ආගෙන ඉන්නවා. අනේ මොනතරම් ලස්සන කතන්දරයක්ද. තව තවත් ඇහෙන්න ඕනේ, තව තවත් කියන්න ඕනේ කියලා. එහෙනම් මේ ශබ්දය නිසා අපි තුල විශාල කර්මයක් පවතිනවා. මේ ශබ්දය කරනකොටගෙන අපි තුල විශාල භවගාමී පැවැත්මක් පවතන පවතිනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ පරිත්තත් ධම්ම සවන කාලෝ කියලා දේශනා කරනවා. පිරිත් කියන එක ධර්මයක් වශයෙන් ශ්‍රවණය කරන්න. මොනවද ධර්මය කියලා කියන්නේ යමක් ඇයෙනකොට නිවීමක් ඇති වෙනවා නම් මානනී ඒක ධර්මය. එහෙනම් තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපට නිවීමක් ඇති කරන්න පුළුවන් හැම දෙයක්ම ශ්‍රවණය කරනවායි කියලා කියන්නේ එයා ධර්මයේ ශ්‍රවණය කරනවා. එහෙනම් පිරිත් සජ්ජායනා කරනකොට ඒ පිරිත් අපි ශ්‍රවණය කරනකොට මේ ශබ්දය අපගේ ස්නායු පද්ධතිය අතේ තියෙන ශබ්දයත් එක්ක මිශ්‍ර වෙලා ඒ ස්නායු පද්ධති වලින් ඇති කරගන්නා වූ චිත්ත වීති, ලෝභ දේශ මොහ රාග වෛර කියන චිත්ත වීති වලින් පිරිච්ච ලෞකික தත්වයෙන් පිරිච්ච අසත්පුරුෂ தත්වයෙන් පිරිච්ච මේ ශබ්දවල මේ තරංගවල තියෙන තොරතුරු වලට අර පිරිට්ටිකකින් වදිනකොට පිරිට්ටික එකතු වෙනකොට මේ ශබ්ද ක්‍රමානුකූලව නිර්දෝෂ වෙලා මේවා ක්‍රමානුකූල ලෝකෝත්තර වෙලා බලාගෙන ඉද්දී මේවා යහපත් මට්ටමේ චේතනා බවට පත් වෙනවා. එහෙනම් ලෝභය ඇති වෙන්නේ කොතනදයි කියලා බලනකොට ලෝභය ඇති වෙන්නේ අග්නියාසය තුලින්. ඇයි ඉන්සුලින් දෙන්න දෙන්න දෙන්න ගබඩා වෙනවා, ශරීරගත වෙනවා, ග්ලූකෝස්, ග්ලයිකෝජන් වෙලා. එහෙනම් මේ හැම දෙයක්ම අරන් අරන් එකතු කරලා එකතු කරලා තිබීමේ හැකියාව ඒ ගුණය පවතින්නේ මේ தත්ත්වය තුල මේ ග්ලූකෝස් தත්ත්වය තුල අග්නියාසය කියන ක්‍රියාකාරීත්වය තුල එහෙනම් ලෝභ සාගත චෛතසිකයක් ඇති වෙනවා නම් ඒක අග්නියාසය කියන ග්‍රන්ථිය තුලින් ඇතිවෙච්ච ශබ්දයක් තරංගයක් බවට පත් වෙලා ඒ නිසා අටගත් ධර්මතාවයක් එහෙනම් මේ විදියට හැම ග්‍රන්ථියක් තුලින්ම ශබ්දයක් පවතිනවා මයන්න කියන එක එක ස්වරයක් මේ ම කියන શબ્දය පටන් ගන්නෙ පීනියල් ග්‍රන්ථයෙන්. ඒක අද අදලා තියෙන ම් කියන શબ્දය අල්මයන්නේ. ඇයි මේ ලෝකයේ මොකක්ම නැති අවකාශය කන් දෙක අත් දෙකින් ඔයාලා බලන්න එක්තරා අල්මයන්නේ શબ્දයක් අපි තුළ කම්පණය වෙමින් පවතිනවා. එහෙනම් මේ දෙතිස්මා තලයේ තියෙන අවකාශයේ තියෙන શબ્දය අපි තුලත් පවතිනවා. කන් දෙක වාගත්තාම ඒ අවකාශයේ શબ્දය අපට අත්දැක බලන්න පුළුවන්. එහෙනම් උම් කියන શબ્දය තුලින් පීනියල් ග්‍රන්ථියට සම්බන්ධයි. එහෙනම් පීනියල් ග්‍රන්ථියට සම්බන්ධ දේවල් ඔක්කොම ලෝක විෂය. නිර්වාණ පණිවිඩ ලෝකෝත්තර ධර්මතාවයන් අපට මෙනෙහි වෙනවා නම් ඒකේ ඒකාන්ත වශයෙන්ම ඇති වෙලා තින්නේ කොහෙන්ද අපේ මේ පීනියල් ග්‍රන්ථිය තුලින් ඇතිවෙච්ච පීඩනයක් නිසාට ගත්ත තරංගයක් සිටිවිල්ලක් බවට පත් වෙලා එහෙනම් සයන්න කියලා කියන්නේ ගොඩාක් ශබ්දේ වැඩි. කම්පණය කලබලකාරීත්වය වැඩි. එහෙනම් අපේ ධාතු පද්ධතිය තුළ එන රාගික ඇඟීම් තුළ ඇතිවෙනා වූ සියලෝම දේවල් ටෙස්ටික් ග්ලෑන්ඩ් කියලා කියන ඒ ස්නායු ග්‍රන්ථිය තුලින් ඇතිවෙච්ච කම්පණය තරංගය පීඩණය බවට පත් වෙලා ඒක චෛතසිකය බවට පත් වෙලා එහෙනම් මේ ශබ්ද විද්‍යාව අපේ කය තුල පවතිනා වූ ලෝකෝත්තර විෂයක් එහෙනම් අපට ඇෙන සෑම ශබ්දය තුලින්ම සොරහතක් නැද්ද? ගස්කොළන් වල සැලවීමේ සොරහත නැද්ද? කුරුල්ලන්ගේ කටහඬ වල සොරහත නැද්ද? සෑම වචනයක් තුලම සොරහත තියෙනවා. හේතුව සෑම තරංගයක්ම නිර්මාණය වෙලා තියෙන අණු වලින් අණු තුනක් තියෙනවා නම් එතන සොරහත අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙනම් මේ සෑම ශබ්දයක් නිසා අපේ මේ සියලෝම ස්නායු පද්ධතිවලට කම්පන පීඩන තරංග ඇති වෙනවා. දැන් බලන්න ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් කියලා කියන්නේ අදවතට. එන ඇඩ්‍රිනල් ග්‍රන්ථිය කියලා කියනවා. එහෙනම් ඇඩ්‍රිනල් ග්‍රන්ථිය කියලා කියන්නේ මා කරුණාව. එහෙනම් අදවත කියලා කියන්නේ සෙනෙහස දයාව. එහෙනම් අපි කරුණාවෙන් කෙනෙකුට කතා කළාම මගේ දුප්පත්කම ගැන කිව්වාම මට මේ මේ දේවල් වෙලා තියෙන අනුකම්පා කරන්න කිව්වම අදවත ගැහෙනවා. අදවත උණු වෙනවා. එයාට උදව් කරන්න ඉතනවා අපට. තීට වෙන්න ඉතනවා. එහෙනම් කෙනෙකුගේ අදවත උණු වෙන්නේ මේ වචනවල තියෙන ඇඩ්‍රිනල් ග්‍රන්ථියට අදාළ ශබ්ද ඒකට අවශෝෂණය වෙච්ච නිසා නේද? ගොඩාක් ගැඹුරු කාරණාවක් කතා කරනවා දහම් කාරණාවක්. මීට කලින් ඒක කතා කරලා නැහැ. එහෙනම් ගොඩාක් ගැඹුරු කාරණාවක් කතා කරනකොට ලෝකෝත්තර චෛතසික පාළ වෙනවා. ගොඩාක් ගැඹුරු දේවල් පාළ වෙනවා. ඒ කියන්නේ පීනියල් ග්‍රන්ථියට මේ shabdය බලපාලා ඒක තුල තිබිච්ච ගොඩාක් කරුණු සිතවිලි වශයෙන් මතුවෙමින් පවතිනවා. ඒ කාරණාව ගවේෂණය කරලා බලනවා ඇත්තද බොරුද කාලයට ඔබිනවද මේක සම්ප්‍රදායට එකඟද මේකේ ඇත්ත නැත්ත මොනවද මේක පිළිගන්න පුළුවන්ද මට මේක වැටෙනවද කියලා කල්පනා කරනවා නම් ඒ ඇයිච්ච පණිවිඩය පිටියුටරි ග්‍රන්ථයට වැඩිලා ඒකේ තිබිච්ච શબ્දය නිසා පිටියුටරි ග්‍රන්ථියෙන් શબ્ද ඇති වෙලා එනම් පිටියුටරි ග්‍රන්ථියෙන් කරන්නේ මොනවද? සෑම શબ્දයක් තුළම තියෙන ගැඹුරුතාවය කල්පනා කරලා බැලීමේ හැකියාව. එහෙනම් සමහර දේවල් ඇයෙනකොට කතා කරන්න හිතෙනවා. ඒ කතා කරන්න හිතෙනවයි කියලා කියන්නෙම එයාගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ කලබලකාරීත්වයක් ඇති වෙලා ඒකයි වචන ගලාගෙන ඉන්නේ. කිසිම සංවරයක් නැහැ. ඕනතරම් කරුණු මතුවෙනවා කතා කරන්න. එහෙනම් තමන්ගේ කය තුල තියෙන මේ ස්වරහතේ ක්‍රමවේදය ඒකට අනුව ප්‍රධාන ඉන්ද්‍රියෝ අද්දනාගේ ක්‍රමවේදය අපි ගොඩාක් තේරුම් ගත්තාම මේ පිරිත් වලින් පුළුවන්කම තියෙනවා මේ සියලෝම ඉන්ද්‍රියන් වලට ලෝකෝත්තර පීඩනයක් දෙන්න ධර්මානුකූල කාරණාව තොරතුරක් එකට ගබඩා කරවන්න ඒකේ තියෙන අනවශ්‍ය තොරතුරක් එළියට බයිස්රාවිය කරන්න පුළුවන්කමක් තියෙනවා එනම් පිරිත් ශ්‍රවණය කරනකොට අපි ගොඩාක් දක්ෂ ලෙස ශ්‍රවණය කරනවා නම් ඇත්තටම එයා කන් දෙකෙන් සවන් දෙන්නේ මට කන් දෙකක් තියෙනවා කියන එක අමතක කරලා පිරිතට සමවදිනවා. සබ්දයේ මුළු ਸਰවාංගෙටම ඇයෙනවයි කියලා ඒ කම්පණය මුළු ਸਰවාංගෙම ලබා ගන්නකොට සෑම සෛලයකට මේ පිරිත්වල සබ්දය ඇදිලා ඒ දෝංකාරය ඒ ශබ්දයේ තියෙන තොරතුර තථාගත පණිවිඩය මේ සෛලවල ඥානවලට கிඳා බෑලා ඒක සෛලවල තොරතුරක් වශයෙන් ගබඩා වෙලා අනවශ්‍ය තොරතුරු බයිස්රාවිය වෙලා මේ සෛල ක්‍රමානුකූලව සත්පුරුෂ සෛල බවටත් ලෝභ දේශ මොහ රාග නැති සෛල බවටත් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන් වාසනාවන්ත දොරතුරු නිර්මාණي වෙච්ච සෛල බවටත්පත් වෙනවා. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ මේ පිරිත් ශ්‍රවණය කරනකොට මේක උවමනාවක් නැතුව ශ්‍රවණය කරනවා අවශ්‍යතාවයකින් තොරව ශ්‍රවණය කරනවා මෙතන ඉන්න ඕන නිසා රැඳිලා ඉන්නවා ඒකේ යථාර්ථය විද්‍යාව දන්නේ නැහැ එහෙනම් විද්‍යාව දන්න උත්මයෙක් ඉන්නවා නම් එයා පිරිත කවදාවත් කනෙන් ශ්‍රවණය කරන්නේ සර්වාංගෙන්ම ශ්‍රවණය කරනවා. සෑම සෛලයකටම පිරිත වැදෙන්න අරිනවා. සෑම තරංගයක්ම මේ කයට වැදිලා ඒ කයේ තියෙන ඉලෙක්ට්‍රෝන එක එකතු වෙලා ෆෝටෝන එක එකතු වෙලා නියුට්‍රෝන එක එකතු වෙලා සෑම සෛලයක ක්ලෝරසෝම් එකටම ගිහිල්ලා DNA RNA ගත වෙලා ජාන වලට கிඳා බෑලා මේ සෑම පිරිත් වචනයක්ම මේ ශබ්දයක්ම මුළු සර්වාංගය පුරාම ගබඩා වෙන්න පටන් ගන්නවා එහෙනම් මේක විද්‍යාත්මකව දැක්කාම ප්‍රඥාවෙන් සවන් දුන්නාම අවබෝධයෙන් මේක පිරිත අනුමෝදන් වුණාම මේක අපේ කයේ කොටසක් වශයෙන් ක්‍රියාකාරීත්වයක් වශයෙන් ධර්මතාවයක් වශයෙන් මේක ගබඩා වෙනවා එහෙනම් අපි කොච්චර දේවල් ශ්‍රවණය කරලා තිබුණත් අපි දන්නේ නැහැ අපි කන් දෙකෙන් විතරයි ආගන්න පුළුවන් කියලා හිතාගෙන හිටියා මේ ලෝකයේ ගොඩාක් දේවල් ආගන්න කන් අවශ්‍ය නැහැ එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරන කෙනා ධර්මයට සමවැදුනාම එයාගේ කයටම මේක ඇහෙනවා. ඒකයි බණ ආපු ගොඩාක් කට්ටිය සංවර වෙන්නේ. එයාගේ කයට නෙමෙයි බණ කිව්වේ කනට. කනට ඇවිච්ච දේ තුලින් කය සංවර වුණේ කොහමද? එහෙනම් මේ සෑම සෛලයක් තුළම මේ ධර්මතාවය ගබඩා වෙලා දිවට බණ කිව්වේ නෑ කනට බණ කිව්වේ වචන සංවර උනේ කොහමද එහෙනම් මේ දිවටත් තියෙන සෛල ඒ ඥානවලත් මේක ගබඩාගත වෙලා අපි බණ කිව්වේ කනට නමුත් එයාගේ සිතිවිලි දැන් ගොඩාක් වෙනස් වෙලා එයා ගොඩාක් ධර්මානුකූලව ඉතනවා කල්පනා කරනවා එහෙනම් එයාගේ සිත ඇදිලා තියෙන තරංගයටත් මේක අනුගත වෙලා එහෙනම් අපි ලෝකෝත්තර දේවල් ශ්‍රවණය කරනකොට මේ ශබ්දය කියන ධර්මතාවයට අනුව බලනකොට මේක මුළු ਸਰවාංගයටම අනුමෝදන් කරවන්න පුළුවන්. ਸਰවාංගයේ තුලින් අපට සවන් දෙන්න පුළුවන්. එහෙනම් මේ විදියට මේ ධර්මතාවය අපේ කයට වදිනකොට මුළු ਸਰවාංගයටම වදිනකොට ඇයි මේක වෙනස් වෙන්නේ නැත්තේ වෙනස් වෙන බව වෙනස් කරන්න පුළුවන් බව අපි දැනගෙන ඒක ගත්තේ නැහැ උදාහරණයක් වශයෙන් කියවා නම් රූපවාහිනිය නරඹාගෙන ඉන්න දරුවෙකුට හොඳ රස කෑම වේලක් හදලා අනේ පුතේ මේ කෑම ටික කන්න කියනකොට දැන් මොනවා වෙයිද දැන් නාට්‍ය මොනවද දන්නේ වෙන්නේ අසවලාට මොන වගේ දෙයක් වෙයිද කියලා බොහොම කල්පනාවෙන් අරකට අවධානම 100%ක්ම යොමු කරලා නාට්‍ය බලාගෙනම මේක කනවා කාලා ඉවර වෙනවා එයා දන්නේත් නැහැ පිඟානේ කෑමත් ඉවරයි ඒත් එයා කට අරන් බලන් ඉන්න ඊළඟට මොකද්ද වෙන්නේ කියලා අම්මයිලා අනා පුතේ කෑම හොඳයිද? ආ හොඳයි කෑම. හොඳයි කියලා කියන්නේ මොන ව්‍යංජනයද වැඩිපුර රස කිව්වම එයා කල්පනා කරන මොනවද තිබිච්ච ව්‍යංජන කියලා. එහෙනම් එයා බෝංචි ව්‍යංජනය, පරිප්පු ව්‍යංජනය, පොළොස් ව්‍යංජනය කෑවට එයා දන්නේ නැහැ මොන මොන ව්‍යංජන ඇපෙනවද, ලුණු යඹුළු රස කොච්චරද කියලා. එහෙනම් එයාගේ අවධානම වෙන තැනක තිබිච්ච නිසා ආහාර බඩට ගියාට ඒක මලපා කරන්න අසුචි ගොඩක් වෙනවා මිසක් ඒ ලුණු යඹුළු රස මේ කයට දැනිලා නැහැ. ඒ ලුණු ඇඹුල් වල රස මේ කයට ඕජා වශයෙන් උරාගෙන නැහැ. ඒක කයට ජීර්ණය වෙච්ච රසායනික ද්‍රව්‍යයක් වශයෙන් අනුමත වෙලා නැහැ. එහෙනම් මේ ධර්මතාවයට අනුව බලනකොට අවදානම නැතුව තියෙද්දි අනුමෝදන් වෙන්නේ නැහැ. එහෙනම් මේක පරාවර්තනය වෙන ස්වභාවයක් තියෙනවා මේ අණු වලට. සෑම අණුවක්ම එකට එකතු වෙනවා ගැටෙන ස්වභාවයක් තියෙනවා ආලෝකයේ ස්වභාවයක් තියෙනවා වර්ණ ස්වභාවයක් තියෙනවා ගන්ධ ස්වභාවයක් රස ස්වභාවයක් ශබ්ද ස්වභාවයක් ස්පර්ශ ස්වභාවයක් ගලාගෙන යෑමේ ස්වභාවයක් ඝන ස්වභාවයක් වායු ස්වභාවයක් ද්‍රව ස්වභාවයක් එහෙනම් මේ සෑම අණුවක් තුළම විසිරෙන ස්වභාවයකුත් විශේෂ ගුණාංගයක් හේතුව 90කට ಗುಣධර්ම තියෙනවා 32ක්. ඕනෑම අණුවක් මේ දෙතිස්මා තලය නිර්මාණය වෙන නිසා හැම අණුවකම ಗುಣ 32කින් එක ගුණයක් විසිරෙන ගුණාංගය. එහෙනම් මේ සෛලවලට අර පිරිත්වල වචන ඇයෙනකොට මෙයා අවබෝධයෙන් නැති නිසා මේක විද්‍යාවෙන් සවන් දෙන්නේ නැති නිසා අරක පරාවර්තන වෙලා යනවා. ඒ ජීවියාට පිරිතෙන් වැඩක් වෙලා නැහැ. එහෙනම් මේකෙන් සනීප වෙනවා. ඒ කාන්ත වශයෙන්ම සනීප වෙනවා. ඇයෙන්නේ අඟුලිමාල පිරිත කනට. නමුත් වේදනාව තියන්නේ බඩේ. එහෙනම් දරුවා ඉන්නේ බඩේ. එහෙනම් මේක බඩටද ඇහෙන්නේ නැහැ. බඩට කන් නැහැ. මගේ කනට ඇවුනාට සෑම සෛලයටම මේ තරංගයේ වදිනවා ඒ නිසා කුසේ ඉන්න බඩු බරුබ දරුවා සුවපත් වෙනවා ඒ බඩේ ඉන්න දරුවාට මේ පිරිත්වල අනුභවයෙන් ඒ අඟුලිමාල පිරිතේ තියෙන මහා කරුණාවෙන් ඒ තරංගයේ තියෙන සෑම තොරතුරක්ම මේ වේදනාකාරී ආමාශයේ සෛලවලට වැදිලා ඒකේ ජානගත වෙලා ක්ලෝරොසෝම් ගත වෙලා DNA RNA ගත වෙලා ඒක තුළ වේදනාව කියන කර්මය සන්තෝෂය ප්‍රීතිය සුඛය කියන කර්මයට වෙනස් වෙනවා ඒ සෑම තරංගයක්ම මේ ආමාශයේ සෛල වලට වැදිලා අකුසල කර්මයේ බලය අඩු වෙලා කුසල කර්මයක් වශයෙන් පවතිලා බොහොම සතුටුදායකව සන්තෝෂයෙන් ඉන්න පුළුවන් මානසිකත්වය ලැබෙයි කියන විශ්වාසයෙන් අඟුලිමාල පිරිත අයනකොට විනාඩියක්වත් යන්නේ නැහැ වේදනාව අමතක වෙලා යනවා අතුරුදාම් වෙලා යනවා ඇයි අර පිරිත පරිසම් දීලා මෙච්චර ලොකු වේදනාවක් අනේ මේ පිරිත් කෑල්ලකින් පුළුවන් ද මේ වේදනාව නසන්න පැනඩෝල් දෙකක් දීවත් හොඳයි මේක කවදාවත් මේ shabdයෙන් මේක හදන්න බෑ කියලා අවිශ්වාසය තිබුණාම අරක පරාවර්තනය වෙලා යනවා එහෙනම් මේ ලෝකේ යාපත් දේවල් රැඳෙන්නේ නැති එකට ප්‍රධාන හේතුව අපි ඒක අවබෝධයෙන් අනුමෝදන් කරගන්නේ නැහැ අපි ධර්මානුකූලව අපේ සෛලවලට එකතු කරගන්නේ නැහැ. මේ අඩුව තමයි මේ ලෝකේ සෑම තැනකම පවතින්නේ. එහෙනම් අපි අපගේ ජීවිතේ ගොඩාක් ලෝකෝත්තර දේවල් අයනවනම් ධර්ම කාරණා ඇයෙනවා ඒ හැම කාරණාවක්ම සර්වාංගයේ පුරාම සවන් දෙන්න ඕනේ. කය අමතක කරන්න Taman සිතට හරියට මේක අරමුණක් කොට යොමු කරලා සිතින් මේක 100ෙන් ගන්න. එතකොට මේක විද්‍යාවෙන් අනුමෝදන් වෙයි. එහෙම නැතු ආවල් දෙය කියන්නේ කොහමද මේක මේම වෙන්නේ කොහමදයි කියලා එතනකොට අන්න එතන කරුණාකාරණා සාකච්ඡා වෙනවා කියන දෙයට අවුම්කම් දෙන්න එනම් අවිද්‍යාව රජ කරලා එහෙනම් අවිද්‍යාවෙන් යුක්තව සවන් දෙනකොට මේ අවිද්‍යාව හේතු කොටගෙන ඇති වෙන්නේ දුකක් නිසා එයාට සිද්ධ වෙනවා ලෝකෝත්තර ධර්මය කොච්චර ශ්‍රවණය කරලා දුක් විඳින්න ඇහෙනකොට උඩ පයින්නවා පේනකොට උඩ පයින්නවා කලබල වෙනවා සිතවිලි අනන්ත අප්‍රමාණ පොරබදිනවා ඇයි එයා ඇහුණා විතරයි එයාට වැඩක් වෙලා නැහැ ඒක අනුමෝදම් වෙලා නැහැ එහෙනම් තාපසයා ළඟ හිටපු ගිරවාට භාවනා දුන්නේ නැහැ. සතර සටිපට්ඨානෙ ඉගැන්වුවේ නැහැ. නමුත් ගිරවා කොහමද පින්වත එන්න පැන් ගන්න වාඩි වෙන්න සැපසනීප කොහමද කියලා ආනවා. එහෙනම් ඒ ගිරවාට ඒක පුළුවන් උනේ කොහමද? මේ වචන එයාගේ සෛලවලට අනුමෝදන් වෙලා ඒ තාපසයාගේ භාවනා තරංග සිටිවිලි ඒ සෛලවලට අනුමෝදන් වෙලා ගිරවාගේ තිරිසන් ගුණාංග අතුරුදාන් වෙලා මිනිස් ගුණාංග පහළ වෙලා එහෙනම් මේ විදියට අපි මේ හැම දෙයක්ම සීයෙන් යුක්තව ධර්මානුකූලව සවන් දෙනවා නම් මුළු ਸਰවාංගයටම එක වදිනවා මේ ධර්මයේ සෑම සෛලයකම ගබඩාගත වෙනවා මාගේ කය ධර්මානුකූල කයක් වෙනවා ආයතන හයම ධර්මයෙන් පිරෙන්න යනවා. ඇයෙන දේවල්, පේන දේවල්, දැනෙන දේවල්, අගෙන දේවල්, සිතෙන දේවල් ධර්මානුකූල වෙන්න යනවායි කියලා විශ්වාසයෙන් සවන් දෙනකොට ඒ ධර්මය අපිව සෝදනවා. ඒ ධර්මය අපේ අසත්පුරුෂභාවය පිරිසිදු කරනවා. අපි දන්නේම නැහැ. අපි බොහොම නිර්මල ධර්මානුකූල චරිතයක් බවට පත් වෙනවා. කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං ධර්මයේ ශ්‍රවණය කිරීම නිවනට මංගල කරුණ අරමුණක් කියලා දේශනා කළා. එහෙනම් කාලේන ධම්ම සවණං කියන එක ඉහළ මට්ටමින් ගත්තාම මේ ශ්‍රවණය කොහමද මේ ධර්මතාවයේ බවට පත් උනේ? මේ ශබ්දය අපට අරියත් භාවය දෙන්න කොහමද දක්ෂ උනේ? එහෙනම් මේ ශබ්දය තුල අරියත් භාවය තිබිලා සෝවාන් සකු르දාගාමි අනාගාමි මාර්ගඵල තිබිලා එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරනවායි කියලා කියන්නේ මොනවද ධර්මය කියන්නේ මොකද්ද කියලා අනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා උපාලි ධර්මය කියලා කියන්නේ යමක් ඇහෙනකොට නිවීමක් ඇති වෙනවා නම් ඒ ඇහෙන දේ ධර්මය එහෙනම් මේ ලෝකේ නිර්වාණ පණිවිඩය සත්‍ය ධර්මය ඒකට සමවැදිලා මුළු ਸਰවාංගයටම මේක හැයෙනවා ਸਰවාංගයටම මේක ඥානගත වෙනවා සෑම සෛලයක්ම මේ ධර්මයේ අවශෝෂණය කරනවායි කියන ධර්මයේ ශ්‍රවණය කරනවා මුළු සෛල සෑම එකෙම කියන අවබෝධයෙන් සවන් දෙනකොට එයා භාවනා වඩන්න අවශ්‍ය නැහැ. මේක ආගෙන හිටියාම කාලයක් යනකොට එයාට ඇයෙන්නේ නිර්වාණ පණිවිඩය නිසා නිවීමේ පණිවිඩය නිසා මේ සෛලවල දැවෙන ස්වභාවය ද්වේෂසාගත ගතිය ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා අන්න බලන්න ඉස්සෙල්ලාම යගේ ඉලෙක්ට්‍රෝන ගතිය අඩු වෙනකොට මේ නිර්වාණ පණිවිඩය කියන කියන නිවීමේ පණිවිඩය මේක එකතු වෙලා එකතු වෙලා ඉලෙක්ට්‍රෝන වල තියෙන දැවෙන ගතිය අඩු වෙනකොට ඒ දැවෙන ගතිය අඩු වෙලා ඉලෙක්ට්‍රෝන ස්වභාවය නැති වෙනකොට එයා සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ වගේම තමයි මේ පෝට්‍රෝන් වලට මේ නිවීමේ පණිවිඩය දාලා දාලා මේ පෝට්‍රෝන් ස්වභාවය නැති වෙලා නිවිලා ගියාම එයා සකු르දාගාමි වෙනවා. නියුට්‍රෝන් ස්වභාවයට නිවීමේ පණිවිඩය දාලා දාලා නිවිච්ච ස්වභාවයෙන් තැම්පත් වෙලා තියෙන සියලෝම කර්ම ටික විසිරිලා බයිස්රා වෙලා නිවනෙන් පෙරුණාම ඒ අනු තුනම නිවනෙන් පිරිච්ච නිසා අනාගාමි වෙනවා එහෙනම් බලන්න ලෝභ දේශ මොහ නැති කෙරුවොත් අනාගාමි වෙන බවට තථාගතයන් වහන්සේ අභිනන්දන සූත්‍රයේ පොරොන්දුවක් දෙනවා. එහෙනම් ලෝභ දේශ මොහ නැති වෙන්නේ කොහමද? මේක සෛලවල ඥානවල තියෙන ධර්මතාවයන්. මේ ධර්මතාවය අයින් කරන්න අපට තියෙන්නේ හොඳ ධර්මතාවයන් එකතු කරන්න. එහෙනම් කාලේන ධම්ම සවණං කියන එක මා ගැඹුරු ධර්මතාවයක්. මේක අනුමෝදම් වෙන්න වෙන්න මේ සෛල හැම එකක් තුළම තියෙන ද්වේෂසාගත ගතිය නිරෝධ වෙලා යනවා. ලෝභසාගත ගතිය නිරෝධ වෙලා යනවා. මේක නැවත නැවත සවන් දෙනකොට සෑම සෛලයක්ම මේක අනුමෝදන් වෙනවා ඥානගත වෙනවායි කියන සීයෙන් අවබෝධයෙන් මේක කටයුතු කරනකොට ඒක අවශෝෂණය වෙනකොට දන්නේම නැතිව මෝහ ගති අයින් වෙලා යනවා. එහෙනම් ලෝභය, ద్వේෂය, මෝහය අයින් වෙනකොට දස පාරමිතාව පිරීලා නැද්ද? කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං ධර්මයේ ශ්‍රවණය කරන යම්කිසි උත්තමයෙක් ඉන්නවනම් එයාගේ නිවනට මේක හේතුවක් ඒක මංගල කරුණක් එහෙනම් දස පාරමිතාවත් මේකෙන් පිරෙන්න ඕනේ නේද එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරන්න කරන්න අපි තුල තියෙන ලෝභ ගතිය නැති වෙනවා නම් අපේ ලෝභ ස්වභාවය අතුරුදාන් වෙනවා නම් ඒ කියන්නේ අලෝභ ස්වභාවය සම්පූර්ණ වෙනවා දාන පාරමිතාව පරිපූර්ණ වෙනවා ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කරන්න ධර්මයේ මේ ඥාන හැම එකක්ම පිරෙනකොට द्वේෂ ගති අයින් වෙනකොට අන්න වෛරය අතුරුදාන් වෙලා පානාතිපාත අතුරුදාන් වෙලා අදින්නාදාන අතුරුදාන් වෙලා කාමයේ සුමිච්ඡාචාරය අතුරුදාන් වෙලා අන්න මෝහ ස්වභාවය අයින් වෙනකොට සෑම සෛලයකටම අවශෝෂණය වෙනවයි කියලා කය දිහා බලාගෙන මේක කයටම අවශෝෂණය කරනකොට ඒ හැම සෛලයක්ම අවදියෙන් පවතින නිසා මෝහ ස්වභාවය නැතුව යනවා මෝහ ස්වභාවය නැති වෙනකොට එයා තුල තිබිච්ච මජ්ජපමා දට්ටානා වේරමණී කියන සික්ඛාපදය රැකිලා මුසාවාදයේ වේරමණීය සික්ඛාපදය රැකිලා එනං මේ ධර්මය එයා මුළු ਸਰවාංගයට අනුමෝදන් වෙනකොට එයාගේ කෙලෙස් ධර්මයන් ක්‍රමානුකූලව නිරෝධ වෙනකොට ලෝභ දේශ මොහ අඩු වෙනකොට පන්සිල් රැකිලා දස පාරමිතා පරිපූර්ණ වෙලා එයාගේ විඥාණය ක්‍රමානුකූල සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙලා අනාගාමි ඵලයෙන් එහාට ගිය ගමන් දෙන්න ඵලයක් නැහැ. ඒ කියන්නේ අර තුනෙන්ම එයා නිදාස් වෙච්ච කෙනෙක්, නිරෝධ වෙච්ච කෙනෙක්. ඒ නිසා අරියත් කියලා යාට කියනවා. එහෙනම් මේ ශබ්දය කියන විද්‍යාව මොනතරම් ගැඹුරු විද්‍යාවක්ද තථාගතයන් වහන්සේගේ පිරිත කියලා කියන මේ ධර්මයේ මොනතරම් ශ්‍රේෂ්ඨ එකක්ද එහෙනම් අපි පිරිත් සජ්ජායනා කරනකොට මේක මුළු ਸਰවාංගයටම අනුමෝදන් වෙනවා තථාගතයන් වහන්සේගේ පණිවිඩය සෑම සෛලයකම ක්ලෝරසෝම් එකම සෑම ඥානයකම අනුමෝදන් වෙනවා ඒවා මේ ඥානගත වෙලා මගේ කය තථාගතයන් වහන්සේගේ ධර්ම ගබඩාවක් වෙන්න යනවා ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව බවට මේ බඹයක් විතර උස තියෙන කයපත් වෙන්න යනවා කියන අවබෝධය ඇතුව සවන් දෙන්නට ඕනේ. ඒ අවබෝධය අපට තිබුණොත් තමයි මේ සෑම ධර්මකාරණාව ශ්‍රවණය කරනකොට ඒක මාර්ගඵලයකටපත් වෙන්නේ. එනම් බලන්න තථාගතයන් වහන්සේ කමඨාණක් දෙනවා අඟුලිමාලට අඟුලිමාල මේක තථාගත පණිවිඩයක් නිර්වාණ්‍ය පණිවිඩයක් කියලා එයා අනුමෝදන් කරනවා මුළු සර්වාංගයේ සෑම සෛලයකටම සෑම සෛලය තුලම තියෙන පිච්චෙන ස්වභාවය එකතු කරන ස්වභාවය මුලා වෙන ස්වභාවයකින මේ ස්වභාවයන් තුන අතුරුදාන් වෙලා ලෝභ දේශ මොහ නැති කරපෝ අරියත් බෝධියටපත් වෙච්ච කෙලෙස් නිරෝධ කරපෝ උත්තමයක් බවට රාතෙක් බවට පත් වෙනවා එහෙනම් මේක අනුමෝදන් කරන විද්‍යාව අනුමෝදන් වෙන ක්‍රමවේදය පිළිබඳ අපි දැනුවත් විය යුතුයි අවබෝධයටපත් විය යුතුයි මේක ශබ්දය නෙමෙයි මේක ධර්මයක් මේක ශබ්ද විද්‍යාවක් මේක අපේ කය නඩත්තු කරන ක්‍රමවේදයක් නැවත ඉපදීමට හේතුවක් එනම් මේ ශබ්දය නිසා අටගත් කෙලෙස් ධර්ම කොච්චරද අපට බැනලා නින්දා කෙරුවාම මිනිස්සු කීයකගේ ඔලු පැලි ලැද්ද අපේ අතෙන් සංසාරේ කොච්චරනම් මිනිසුන්ට පැන පැන එලවෙලව ගහන්නදැද්ද ඒ මිනිස්සු අපට කියපු වචන නිසා අපට බැනපු නිසා පෞල් ජීවිත මොනතරම් අවුල් වෙන්නදැද්ද අපාසයට පත් කරපු වචන තාම සී වෙනකොට මොනතරම් ඇඟේ මාළු නටනවද කල්පනා කරලා බලන්න මේ ශබ්දය නිසා මොනතරම් භව කෝටි ගණන් මේකේ ඉපදුනාද මේ ශබ්දයම මගේ කමටාන වෙලා මේ ශබ්දේ කරනකොටගෙන නිරෝධගාමිනී පටිපදාව පුරුදු කරන්න අවස්ථාව තිබිලා මේ shabdේ නිසාම මට හරියත් වෙන්න පුළුවන්කම තිබිලා එහෙනම් මාගේ මාර්ගඵල නිවන් අවබෝධය මාගේ සෝත ප්‍රසාදය මට ඇහෙන shabdය එහෙනම් මේ සෑම શબ્දයක්ම මගේ ඉවසීම මට තේරුම් කරලා දෙනවා. අන්න එයා ධර්මය කියන තරංගය මේ කයට අනුමෝදන් කරනවා. කුරුල්ලන්ගේ ශබ්දය මට ලෝභය අවබෝධ කරලා දෙනවා. අන්න එයා ශබ්දය අනුමෝදන් කරනවා. මේක මංගල කරුණක් මේ ධර්මයේ මං ශ්‍රවණය කරනවා තථාගතයන් වහන්සේගේ පණිවිඩයක් අන්න ඒ ශබ්දය අනුමෝදන් කරනවා මේ විදියට මේ ලෝකේ සෑම ශබ්දයක්ම සෑම ස්වරයක්ම අපට පුළුවන්කම තියෙනවා ධර්මානුකූලව නිර්වාණ පණිවිඩයක් වශයෙන් අත්හැරීමේ ධර්මතාවයක් වශයෙන් අනුමෝදම් කරගෙන අපේ සෛල ඒ කැපැසිටි එකට ධාරිතාවට අනුව කොටසක් බහිස්රාවිය කරන්න එහෙනම් ගේ ඇතුළට බඩු යවන්න යවන්න යවන්න ඒ හැම දෙයක්ම අත්‍යවශ්‍ය භාණ්ඩයි කියලා යවනකොට අත්‍යවශ්‍ය නැහැ කියන භාණ්ඩ ඔක්කොම එළියට යවනවා. ඇයි? අර අත්‍යවශ්‍ය භාණ්ඩ තියන්න ඕනේ ඉඩමදි. ඒ නිසා අනවශ්‍ය භාණ්ඩ වටිනාකමෙන් අඩු භාණ්ඩ පුළුවන් තරම් මේ පැත්තෙන් එළියට යනවා. අර පැත්තෙන් අර ටික ඇතුළට ගන්න ඕන නිසා එහෙනම් අපේ ජීවිතයේ මේ ਸਰවාංගයේ පුරාම අපි එකතු කරපු ශබ්ද නිසා අපේ භවගාමි ජීවිතය මොනතරම් දුෂ්කර වුණාද අපි එකතු කරපු මේ ශබ්ද නිසා අටගත්ත කම්පනය, පීඩනය, දෝංකාරය අපිට ඌලගන්න බැරි තරම් නේද? එහෙනම් ධර්මය අද ඉඳලා අපි කණෙන් ශ්‍රවණ දෙන්නේ නැහැ. සර්වාංගයේ පුරාම සවන් දෙනවා. පිරිත් සජ්ජායනා කරනකොට මගේ කන ඇතුලේ තියෙන කම්බරේට මේක ඇහෙනවනම් මගේ කයට මොනතරම් මේක ඇහෙනවද මේ සෛල වලට මොනතරම් අනුමෝදම් වෙනවද භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය මාගේ ਸਰවාංගයේ මොනතරම් ගබඩා වෙනවද අන්න මේ අවබෝධය පාල වෙන්න ඕනේ මේ ප්‍රඥාව පාල වෙන්න ඕනේ පරිත්ත සවන කාලෝ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පිරිත සවන් දෙන්න පිරිත අනුමෝදන් කරගන්න පරිත්ත ධම්මස්සවන කාලෝ පිරිත ධර්මයක් වශයෙන් ධර්මය කියලා කියන්නේ නිවීමක් වශයෙන් ආගන්න එහෙනම් අපි පිරිතාන්නේ මාගේ නිවීම පිණිස නිර්වාණ පණිවිඩයක් ලෙස මේක ආගන්නවා මුළු සර්වාංගයේ තියෙන සෑම සෛලයකම අසත්පුරුෂ ගුණාංග ඥානගත වෙලා ගල් දකින්න බෑ සත්තුන්ට ගාන්න අත යනව ගල ගන්න දානමාන දකින්න බෑ වැඩිපුර කන්න හිතනවා. වටිනා දේවල් දකින්න බෑ ඉල්ලා ගන්න හිතෙනවා පෝසත් මිනිස්සු දකින්න බෑ අර කදලා දෙන්න මේක කදලා දෙන්න කියලා මිනිස්සුන්ගේ මොනවර්ධයක් ගන්න හිතෙනවා එහෙනම් සෑම සෛලයකම අසත්පුරුෂ ගුණාංග පිරිලා මේවා වහන් දානවා ඉතිරිලා යනවා එහෙනම් මේ තරම් ਸਰවාංගය පුරා පිරීලා තියෙන ඥාන ටික අද හිඳලා මේ කන කමටානා කරගෙන අපි පිරිසිදු කරමු. ඇයෙන හැම දෙයක්ම අපි ධර්මානුකූලව ආගමු. කවුරු මොනවා අසත්පුරුෂ දේවල් කිව්වත් අපි ඒක ධර්මානුකූල ශ්‍රවණය කරලා මුළු ਸਰවාංගයේම තියෙන සෑම ඥානයක් තුළ තැම්පත් කරලා ඒ ආ සමාන ධාරිතාවක් එළියට බයිස්රාවිය කරමු. කාලයක් යනකොට මේ ශ්‍රවණය නිසා අපේ ගුණාංග වෙනස් වෙලා ශ්‍රවණය නිසා කය තැම්පත් වෙලා සවන් දීපු හේතුව නිසා අපේ කෙලෙස් නිරෝධ වෙලා සවන් දීපු ප්‍රමාණය වැඩි නිසා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙලා එහෙනම් තථාගතයන් වහන්සේ බණ කියනකොට ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තථාගත වචන ශ්‍රවණය කරනකොට බණාපු කට්ටිය රාත් වුණා කියලා කියන්නේ කොයි ඒගොල්ලෝ සතර සටිපට්ඨානේ වැඩුවේ නැහැ භාවනා කෙරුවේ නැ මේක ආගෙන ඉන්නකොට රාත් වුණා එහෙනම් මොකද්ද උනේ ඒ ආගෙන ඉන්නකොට ඒ ඇයිච්ච ඒ පණිවිඩවල ශබ්දවල තරංගවල තිබිච්ච හැම දෙයක්ම ඥානගත වෙලා කලින් තථාගතයන් වහන්සේ වහන්සේලාගෙන් ආගත්ත නිර්වාණ පණිවිඩ මේ ඥානවල තිබුණා. ඒ තථාගත පණිවිඩ වලින් අර තථාගත පණිවිඩ ඔක්කොම ඇවිස්සුණා. ඒ දෙක එකතු වෙලා එයාගේ කය තුල සම්පූර්ණ තථාගත ධර්මයක් නිර්මාණ වුණා. ඒක තමයි නිර්වාණ ධාතුව බවට එයාපත් වුණා. එයා අරියත් බෝධියටපත් වුණා. එහෙනම් අපේ කය තුල ඕනතරම් තථාගතයන් වහන්සේලාගේ ශාසනවල ආපු බණ තියෙනවා. රාතන් වහන්සේලා අසුරු කරගෙන ගත්ත කමඨාන් තියෙනවා. යෝගිවරු මුනිවරු ඍෂිවරුන්ගෙන් ගත්ත කමඨාන් තියෙනවා. ඒ උත්තරයන් අවබෝධ කරගත්තා වූ ධර්මයේ ශ්‍රවණය කරපු අත්දැකීම් තියෙනවා. එහෙනම් මේ හැම එකක්ම මේ ඥානවල තැම්පත් වෙලා ඇඟිලා තියෙනවා. පංචකාමයන් ලෙලදෙන නිසා ඒ ධර්මයේ ඇංගිලා පංචකාමයන් ඉදිරියේ එළියට එන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් කෙලස් ටික අයින් කරනකොට අර ඔක්කොම නැකිටලා එළියට මතුවලා එනවා. එහෙනම් සෑම මොහොතක් ගානේ ධර්මයේ නැවත නැවත සවන් දෙනවා ධර්මයේ නැවත නැවත අනුමෝදන් කරනවා ජීවිත කාලෙම ධර්මයේ සවන් දෙනකොට මේ තරංග මුළු ਸਰවාංගය පුරාම ඇහිලා මේ ਸਰවාංගය පුරාම මේ ධර්මය ගබඩාගත වෙලා ඥානගත වෙලා මේ තියෙන අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් වෙලා ඒ ආ සමාන ධර්මයන් මේ සංසාරයේ ඇයිච්ච හැම දෙයක්ම මේක තුලින් අවදි වෙලා මතු වෙලා අපි දන්නේම නැහැ මාර්ගඵලවලට මේ අවබෝධය එක්කගෙන යනවා අපේ ಗುಣධර්ම ගොඩාක් වෙනස් වෙලා සත්පුරුෂ චරිත ගුණාංග අපි තුලින් මතුවෙනවා අපටම පුදුමයි මේ වගේ ගති ගුණ මන් තුල කලින් තිබුණේ නැහනේ මෙහෙම සිතන්න පුළුවන් කමක් මට තිබුණේ නැහනේ එහෙනම් මේවා අපේ කය තුල ගබඩාවෙන් මතුවෙලා තැම්පතු වලින් අවදි වෙලා එහෙනම් අපේ තථාගත පණිවිඩ මේ ඥානවල 512028ක් බුදු පියාණන් වහන්සේලාගේ ශාසනවල එකතු තියෙනවා මේ සෛලවල. එහෙනම් අද හිඳලා ඒවා එකතු වෙලා තියෙන දේවල් අවදි කරන්න අපි උදව් කරමු. මේ ලෝකේ හැින සෑම දෙයක් තුළම ධර්මානුකූලව දේවල් දාලා ඒ අසත්පුරුෂ දේවල් ඒ ධර්මතාවයන් යටපත් කරගෙන තියෙන අකුසල මූල ධර්මයන් හැම එකක්ම නිරෝධ වෙලා යන්න බයිස්රාවිය වෙලා යන්න අපි මේ හැම දෙයක්ම ධර්මානුකූලව කයට ඇතුල් කරන්නට ඕනේ, ගබඩා කරන්නට ඕනේ. එහෙනම් මේ විදියට අපි අපගේ ජීවිත කාලය පුරාම ධර්මයේ ශ්‍රවණය කරනවා නම් හැම දෙයක්ම ධර්මානුකූලව ශ්‍රවණය කරනවා නම් හැම අසත්පුරුෂ දෙයක්ම ධර්මානුකූලව අපි ශ්‍රවණය කරගන්නවා නම් ඒ දක්ෂකම අපි වඩනවා නම් ඒ කාන්ත වශයෙන්ම ඒ තුලින් ලෝභ දේශ මොහ නැති වෙනවා ඒ තුලින් සිල් රැකෙනවා ඒ තුලින් ಗುಣධර්ම වැඩෙනවා ඒ තුලින් දස පාරමිතාව සම්පූර්ණ වෙනවා කාලේන ධම්ම සවණං කියන මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් rahat වෙන්න පුළුවන් කියලා කියන්නේ සිල් රකින්න පුළුවන් නිසා දස පාරමිතා පුරන්න පුළුවන් නිසා ලෝභ දේශ මොහ ප්‍රවාණය කරන්න පුළුවන් නිසා එහෙනම් මේ ධර්මතාවය අපට තථාගතයන් වහන්සේ එදා මංගල සූත්‍රයේ දේශනා කළාට මේකේ යථාර්ථය අපි දැනගෙන හිටියේ නෑ හේතුව අපි මේක විද්‍යාවෙන් දකින්න ප්‍රඥා වඩලා තිබුණේ නෑ එහෙනම් අපේ කුසලයේ සම්පූර්ණ වෙච්ච කාලයක අන්න ඒ ධර්මයේ හැයෙනවා එහෙනම් අපිට ඇහෙන දේවල් තුලින් rahat වෙන්න පුළුවන් අපට ඇහෙන දේවල් තුලින් සිල් ගන්න පුළුවන් අපට ඇහෙන දේවල් තුලින් දස පාරමිතාව පුරන්න පුළුවන් ලෝභ දේශ මොහ නැති කරන්න උඩපයින්න ඕනේ කලබල වෙන්න ඕනේ ඇහෙන හැම දෙයක්ම ධර්මානුකූල වුණාම ඒ ධර්මානුකූල ඇහෙන දේවල් ඥානගත වුණාම මේ ਸਰවාංගයේ පුරාම ඥානවල තියෙන द्वේෂසාගත ගතිය, ලෝභසාගත ගතිය, මෝහසාගත ගතිය එළියට බහිස්රාවිය වුණාම ලෝභ දෝෂ මොහ ප්‍රවාහණය කරපු නිදුකානන් බවට අපිපත් වෙනවා. එනා රාත් බෝධියටපත් වෙන්න අපගේ කන අපට කමටානක් වුණා. රාත් ඵලයටපත් වෙන්න අපට අවශ්‍ය සියලෝම ධර්මය මේ ශබ්දය තුල තිබුණා. එනම් මේ වනාන්තරය තුල තියෙන සෑම ගස්කොලක ශබ්ද, උලන් ශබ්ද, කුරුල්ලන්ගේ ශබ්ද හැම දෙයක්ම මේ තප්පරේ ඉඳලා දැන් අපට කමටාන් අපි හරියත් බෝධියට පත් වෙලා මිසක් මේ කමටාන නවත්තන්නේ මේ වස්සාන කාලය තුල අපි ලබාපු මිනිසත් භවය හර්ථවත් කරනවා තථාගතයන් වහන්සේගේ ශාසනය පිරිණිවන් පාන්න අපි සුදුසුකම් ලබනවා ඒ කාන්ත වශයෙන්ම මේ ශබ්දය මේ ලෝකයේ සියලෝම ධර්මතාවයන් අවබෝධ කරයි මේ ශබ්දය තුල තියෙන සරිගම පදණී කියන මේ ස්වර හත සියලෝම කෙලෙස් නිවාරණය කරයි ප්‍රවාරණය කරයි බයිස්රාවිය කරයි එහෙනම් මේ ශබ්ද හැම එකක්ම සෑම තප්පරයක් ගානේ මට ඇවුනා නමුත් මං කමටාන් කරගත්තේ නැහැ මගේ නිර්වාණ පණිවිඩ බවට මං පත් කරගත්තේ නැහැ ඒ දක්ෂකම මට තිබුණේ නැහැ එහෙනම් මේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ අවබෝධය ලබා ගත්තාට පස්සේ මේ ප්‍රඥාව මට ඇති වුණාට පස්සේ දැන් මම දන්නවා පිරිතක තියෙන වටිනාකම පිරිත් සජ්ජායනයේ ඇයෙනවා නම් මොනතරම් වටිනවද? තථාගතයන් වහන්සේට බුද්ධ පූජාව ඇයෙනවා නම් මුළු ਸਰවාංගයට මේක ආගන්නවා. සෑම සෛලයකම තැම්පත් කරගන්නවා. බැරි වෙලාවත් කුසල් වැඩි නිසා, පින් වැඩි නිසා එයා ඉහළතලයේ තියෙන කුලයකකින් ඉපදුනොත් ඒ කුලයේ බුදුදාම නැත්තම් එයාට ධර්මයේ ඇයෙන්නේ ඇයි පින් කුසල් වැඩි නිසා එයාගෙන් ඉහළ කුලයකකින් ඉපදිලා. හැබැයි එයා ਸਰවාංගයෙන් මේක හැම භවෙම ආගත්ත නිසා සරුවාම්ගේ මේ ශබ්දය ශ්‍රවණය කරපු නිසා එයාට එක සැරයක් එයාට පන්සිල් ලැබෙන්න ඕනේ. එයා පන්සිල් දන්නවා. එයා ඉස්සර එක සැරයක් බුදුන් වැඳාම නැවත එයා තනියෙන් බුදුන් වඳිනවා. හේතුව එයාගේ සෛලවල තියෙන සියලුම තැම්පතු අවදි වෙලා එයා තථාගතයන් වහන්සේට බොහොම ලස්සන විදිහට ගාථා හදලා දේශනා කරනවා. හැම ව්‍යංජනයකටම එයා ප්‍රඥාවෙන් ගාථා හදලා ඒකට වෙනම සූත්‍ර හදලා දේශනා කරලා බුදුන් වඳිනවා. අපිටම පුදුමයි කොහමද මේවා මෙයා තේරුම් ගත්තේ? හැම කෙනෙකුටම හැම බුද්ධ ශාසනයෙම මේ හැම දෙයක්ම අහලා මතකේ තියෙනවා. ඥානවල කර්මයක් වශයෙන් වශයෙන් තැම්පතු අස්සක වශයෙන් තියෙනවා. එහෙනම් ලෝභ දේශ මොහ රාග වෛර කියන අකුසල කර්මයන් වල ධාරිතාව වැඩි නිසා අර ධර්මතාවයන් යටපත් වෙලා උල්පත් යට වෙලා තියෙන්නේ ඇයි මේ මා පොළවේ පස්වල තියෙන ඝනත්වය වැඩි නිසා මේ මා පොළවේ පස්වල ඝනත්වය අයින් කරලා බලන වතුර උඩට විදිනවා ඒකට අපි ලිඳ කියලා කියනවා ලිඳක් නෙමෙයි මා පොළවේ තියෙන උල්පතුව උඩට තියෙන බර ටික අයින් කළා අයින් කළාම වතුර හම්බ වුණා එහෙනම් අපේ සෛලවල ඥානවල තියෙන තථාගත පණිවිඩ, නිර්වාණ පණිවිඩ මේ shabdය නිසා අටගන්නා වූ සියලෝම ලෝකෝත්තර ධර්මතාවයන් එළියට එන්න බැරිව අර පස්වලින් උල්පතු තද කරගෙන ඉන්නා වාගේ මේ ඥානවල තියෙන තොරතුරු ටික මේ ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන කියන ස්වභාවය තද කරගෙන තියෙනවා. එහෙනම් අද ඉඳලා මේ සෑම දෙයක්ම තථාගත පණිවිඩයක් වශයෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් වශයෙන් අපි ශ්‍රවණය කරමු හැම මොහොතෙම ධර්මයේ ශ්‍රවණය කරමු හැම දෙයක්ම ਸਰවාංගයේ පුරාවටම ශ්‍රවණය කරමු සෑම සෛලයකටම අනුමෝදන් කරවමු සෑම සෛලයකට මේ කම්පණය වදිනවා තරංගය වදින වදිනවා මේ ශබ්දයේ පීඩණය දැනෙනවා හැම සෛලයක්ම මේ තථාගත පණිවිඩය අනුමෝදන් කරනවා මේ හැම කෙනාම බනහනවයි කියලා මානසිකත්වය හදාගෙන ඇස් පියාගෙන කයෙන් ආලා බලන්න මුළු කයට පුදුමාකාර සන්තෝෂයක් දැවෙනවා නිවිච්ච ස්වභාවයක් දැනෙනවා සංවරභාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ වැඩේ පටන් අරන් එහෙනම් ඒක දිගටම කරගෙන යන්නයි තියෙන්නේ. එහෙනම් අපේ කය අපට නිරෝධ කරගන්න පුළුවන් මේ කන පාවිච්චි කරලා ධර්මයේ ශ්‍රවණය කරලා. එහෙනම් කාලේන ධම්ම සවණං කියලා කියන ධර්මතාවය මට්ටම් 32කින් කතා කළොත් මේක ඒකාන්ත වශයෙන්ම 12 වෙනි මට්ටමට සම්බන්ධ වෙනවා. එහෙනම් මේ ලෝකයේ ධර්මයේ සවන් දීලා කොහොමද සම්මා සම්බුදු වෙන්නේ? කොහොමද පච්චේක බුද්ධ වෙන්නේ? සෝවාන් සකු르දාගා සකදාගාමි අනාගාමි අරියත් වෙන්නේ කොහමද? සත්පුරුෂයෙක් වෙන්නේ කොහමද? දස පාරමිතා පුරන්නේ කොහමද? පටිච්ච සමුප්පාදය වඩන්නේ කොහමද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරන්නේ කොහමද? චතුරාර්ය සත්‍ය ධර්මයේ වටාගන්නේ කොහමද කියන හැම ධර්ම කාරණාවක්ම මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් කාලේන ධම්ම සවණන් තුළ මේක තියෙනවා. එහෙනම් අපිට තේරෙන්නේ මේක ඇහෙනවා ධර්මයේ ඇවුම්කම් දෙන්න කියලා තමයි මේ කියන්නේ නෑ මේ ඇහෙන දේ තුල තියෙන යථාර්ථය අභ්‍යන්තර විද්‍යාව ඒ ඇහෙන ශබ්දවල කම්පනීය දෝංකාරයේ පීඩනය නිසා ඇතිවෙන ධර්මතාවය ඒක හේතු වෙලා ඒක නිසා අටගන්නා වූ ප්‍රතිඵල ඒවා සංඥා සංස්කාර ධර්මයන් වශයෙන් නිර්මාණය කරන ඒ සමීකරණය දිහා බැලුවාම අපට පේනවා මේ කාලේන ධම්ම සවණං කියන එක එසේ මෙසේ වචනයක් නෙමෙයි ඒක කියන්නේ සාමාන්‍ය කෙනෙකුටත් බෑ. ඒක කියන්නේ යා බුදු වෙලා ඉන්න ඕනේ. ඒ තරම් ගැඹුරු ධර්මතාවයක් ඒ පුංචි වාක්‍ය තුළ තියෙනවා. එහෙනම් මේ ලෝකයේ තියෙන සෑම ශබ්දයක්ම කයේ ඉන්ද්‍රියකට සම්බන්ධයි. එහෙනම් ඒ ශබ්ද ඇයෙනකොට ඒ ඒ ශබ්දවල වැඩිපුර තියෙන ශබ්දයට අනුව ඒ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙලා ඒ ඉන්ද්‍රියවල තියෙන සෛලවල තියෙන ක්ලෝරසෝම් වල තියෙන ඒ DNA RNA වල තියෙන ජානවල තියෙන තොරතුරු අවදි වෙලා ඒකට අනුව හිතන්න සිද්ධ වෙනවා. ඒකට අනුව කතා කරන්න සිද්ධ වෙනවා. ඒකට අනුව ඇසිරෙන්න සිද්ධ වෙනවා. එහෙනම් සිත කය වචනය කියන එක මේ ශබ්දය නිසා අටගත්ත තැම්පතුවක අවදි වීමක් නේද? එහෙනම් මේ ධර්මතාවයේ දැක්කාම එයා ප්‍රඥා පාරමිතා වඩනවා. එයා විදර්ශනා භාවනා වඩනවා. කාලේන ධම්ම සවණං කියලා කියන්නේ විදර්ශනා භාවනාවක් මේ ලෝකේ. ඇයි එයාට ඒ ශබ්දය ඇහෙනකොට එයාට ලෝභයක් දැනෙනවා. නැවත ශබ්දයක් ඇති කරනකොට ඊට උණු වෙලා තියෙන හැම දෙයක්ම පූජා කරන්න හිතෙනවා. නැවත શબ્දයක් එනකොට දෙකේ දෙකේ පොල්ලක් වෙනවා මේ ලීයකින් ගාලා බෑ. කෝට්ටකින් ගාලා මෑ පොල්ලකින් ගාන්න ඕනේ කියලා. එයා ලොකු ගල් ගෑලි ලොකු ලොකු පොලු කෑලි වෙනවා. එහෙනම් දැන් අමනුෂ්‍යෙක් කියලා පොළු හොයන්නත් මහා කරුණාවෙන් හිත උණු වෙලා හැමදේම පූජා කරන්නත් ඇස්වල කඳුළුත් එක්ක ඇඟින් බර වෙලා අඬන්නත් මේ shabdය නේද හේතුවක් උනේ එහෙනම් නිකන් ඉන්න මිනිස්සෙක් මාන වෙන්නත් මාන වෙච්ච මිනිස්සයා සිවුරු අරින්නත් එහෙනම් සිවුරු අරපු මිනිස්සයා බෙල්ල වැලදාගෙන මැරෙන්නත් හේතු වෙලා තියෙන මේ shabdය නේද හොඳට කතා කළාම සන්තෝෂයෙන් වැඩ ඉන්නවා එහෙනම් අපාස නින්දා කළාම එයා සිවුරෙන් අත්හැරලා ගෙදර යනවා එහෙනම් gedara ගිය මිනිසයාට නින්දාපාස කරාම වාටිකා බීලායි මිනිසයා මරණයටපත් වෙනවා. එන හැමතැනම සරිගම පදනී කියන මේ ස්වර හතෙන් නිර්මාණය වෙච්ච ශබ්දේ නිසා අවදි වෙච්ච තරංගේ නේද චතුරාර්ය සත්‍ය ධර්මයේ මේක. එහෙනම් මේ ලෝකයේ දුක ඇති වෙන්න හේතුව මේ ස්වර හතේ ඇති වෙන තරංගය, ඒ තරංගයට අනුව ඇතිවෙන්නා වූ චෛතසිකය, ඒ චෛතසිකයට ඇතිවෙන්නා වූ වචනීය ක්‍රියාව, ඒක නිසා අට ගන්නා වූ කම්පනය, එම නැත්නම් දුක එහෙනම් මේ ලෝකේ හැම තැනම අපට දුක ලැබෙනවා හැම තැනම සුඛය ලැබෙනවා එහෙනම් මේ ලෝකේ හැම දේ තුළම මේ ධර්මතාවය අන්තර්ගත වෙලා තියෙනවා එහෙනම් ඇහෙන දේ තුලින් හදහිඳලා අපි වඩමු විදර්ශනා භාවනාව තථාගතයන් වහන්සේගේ ශාසනයේ ප්‍රඥා පාරමිතාව පුරමු කාලේන ධම්ම සවණන් තුලින් එහෙනම් අද ඉඳලා ඇහෙන සෑම දේ තුළින්ම කල්පනා කරන මේ ඇහෙනකොට නම් තරහා යනවා. එහෙනම් අදවත ඇඩ්‍රිනල් ප්‍රගන්තියට පීඩනය වැඩි. ස්පන්දනය වැඩි. අදිරුධිර පීඩනයට මම පෙළිලා. එහෙනම් මේ අදිරුධිර පීඩනයටපත් වෙන්න මේ සොරවලට පුළුවන්කමක් තිබුණායි කියලා අන්න ඒකට සමවැදිලා ඒ අදවතේ ක්‍රියාකාරීත්වය සෑහළු කරලා බලන්න. කයේ ඇතිවෙච්ච දරදඬු ස්වභාවය තරගත් තදගතිය තේරුම් අරගෙන මස්පිඩු අල්ලලා බලලා ඒ මස්පිඩු වල තදගතිය නාලිකය සෑල්ලු කරලා බලන්න ඒ නාඩියට අත තියලා නාඩි ස්පන්දන වේගයට සමවැදිලා ඒක අඩු කරලා බලන්න ඒ කම්පණය නිසා අතගත්ත ඒ චිත්ත වීතිවල ලස්සන ධර්මකාරණාවක් පෙනෙයි ඒ වගේම කෙනෙක් කතා කරනකොට සෙනෙහස ඇති වෙනවා දයාව ඇති වෙනවා ආදරය ඇති වෙනවා අදවත ගැහෙනවා අන්න බලන්න නැවත මේ શબ્දය තුලින් තවත් ධර්මතාවයක් දුන්නා අපට එහෙනම් තවත් එකක් ඇහෙනවා මගේ ළඟ සෑහෙන වස්තු තියෙනවා මට මොකෝද කරන්න කියලා කල්පනාවක් නැහැ නෑ. පොලි හම්බෙනවා මිලියන 5ක් විතර මාසෙට හොඳ ආරණ්‍යයක් අදලා දෙන්න මගේ අදහස තියෙන්නේ. නිකන් කාට හරි මොන හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් පොදු දෙයකට මට දෙන්නත් පුළුවන් කියලා ඇයිච්ච වෙලේ ඉඳලා ඒ මිනිස්යාගෙන් කොහමද සල්ලි ගන්නෙ ඒ මිනිස්යාගෙන් කොහමද ලොකු ලොකු වැඩ කරව ගන්නෙ කියලා අදහස් පාළ වෙන්නේ නැද්ද එහෙනම් ඒ මිනිස්යාගේ ප්‍රකාශය තුලින් ලෝභසාගත චෛතසික ඇති වෙනවා නම් අන්න යා අපේ මේ <clears throat> අග්නියාසය කියන ඒ ග්‍රන්ථියට පීඩනයක් දුන්නා. එහෙනම් අග්නියාසයට එයා පීඩනයක් දීලා එයා අපට විශාල චෛතසික පිළිබඳ අවබෝධයක් දුන්නා. එහෙනම් පැන්ක්‍රියාස් ග්‍රන්ථිය ක්‍රියාත්මක වෙලා ඒ පැන්ක්‍රියාස් වලින් නිතරම හැම ග්ලූකෝස් එකක්ම ග්ලයිකෝජන් කරලා ගබඩා කරනවා වාගේ අණුන් ළඟ තියෙන හැම එකක්ම අරන් අරන් අපි ළඟ ගබඩා කරගන්න ගුණේ නේද මේ ඇවිල්ලා තියෙන්නේ එහෙනම් මේ විදියට ඒ ඒ ශබ්ද නිසා මොන මොන ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙනවද? ඒ ඉන්ද්‍රියන් වලට අනුව මොන මොන චෛතසික පාල වෙනවද? ඒ චෛතසික වලට අනුව මේ විඥානයේ ඇති වෙන කෙලෙස් ධර්මයන් මොනවද? වෙනස් වෙන ස්වභාවය මොනවද කියන එක වඩනවා නම් ඒ අවබෝධයටපත් වෙනවා නම් ඒ අවබෝධතා ඥාණයෙන් එයා ජීවත් වෙනවා නම් සෑම සෙනයක් ගානේ එයා මේ කන් දෙකට ඇයෙන ශබ්ද වලින් විදර්ශනාව වඩන සෑන්ඩ ප්‍රඥාධික තථාගත ශ්‍රාවකයෙක් එයා. එහෙනම් එයා විදර්ශනා වඩන්න විදර්ශනා භාවනා උපයෝගී කරගත්තේ නැහැ. මේ කනට එන ශබ්දයේම කමඨාන කරගෙන ඒක තුලින් ප්‍රඥා පාරමිතාව පුරනවා. එහෙනම් මේ සෑම සබ්දයක් තුළම අපට විශාල ධර්මයක් පේනවා විශාල කාරණාවක් පේනවා තේරුම් ගන්න අවබෝධ කරන්න එහෙනම් සබ්දය සබ්දය නොවේයි මාගේ නිර්වාණ පණිවිඩය මාගේ විමුක්ති මාවත තථාගතයන් වහන්සේගේ කමඨාන කියන අවබෝධයෙන් අද ඉඳලා මේ කනට හැෙන සෑම සබ්දයක්ම ගැඹුරින් ශ්‍රවණය කරමු හැම දෙයක්ම ධර්මානුකූලව සවන් දෙමු නිතර නිතර ධර්මයේ ශ්‍රවණය කරමු බැරි වෙලාවත් අකටයුතු දෙයක් යම්කිසි කෙනෙක් කතා කළා නම් ඒකත් ධර්මානුකූල සවන් දීලා අපේ සෛල ටික පරිස්සම් කරමු. මේ කයට ඥානවලට අනුමෝදන් වෙන අසත්පුරුෂ දේවල් වලින් මේ කය පරිස්සම් කරමු. කෙලෙස් වලින් මේ විඥානය ආයතන ටික පරිස්සම් කරමු. අපේ ਸਰවාංගයේ පුරා තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් පරිපූර්ණත්වයේ ලබලා සෑම සෛලයක් තුළම නිර්වාණ පණිවිඩය ගබඩා කරලා හැම සෛලයක් වලින්ම නිර්වාණය ප්‍රත්‍යක්ෂ වෙන්න නිවීම ඇති වෙන්න අද හිඳලා අපි මේක කමඨාණක් වශයෙන් වඩමු එහෙනම් මේ shabdය තුලින් අවබෝධ කරගත්තා වූ කාලේන ධම්ම සවණං කියන ධර්මතාවය තුලින් අවබෝධ කරගත්තා වූ මේ අවබෝධය මේ ප්‍රඥාව ලබාපු මිනිසත් භවයේ සෑම මොහොතක් ගානේ පරිහරණය කරලා නිතර නිතර පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවයේ අරියත් බෝධිය දක්වාම මේක කමඨාණක් කරගෙන සියලෝම ක්ලේශ ධර්මයන් නිරෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාන ප්‍රත්‍යක්ෂ ඥාන අවබෝධ <clears throat> දේශනාව මේ සියලෝම දෙනාට ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනා වේවා අනුමෝදම්ම වේවා කියලා සාදුකාරයක් දෙනවා